මේ කාල පරිච්ඡේදය මුළු ලෝකයටම බලපාලා තියෙන ඒ වසංගත රෝගී තත්වය අපේ රටටත් බලපාලා තියෙන බව නිසාම ඔබ කල්පනාකාරීව හැසිරිය යුතු කාලයක් ලෙසයි අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසාම ඒ සෞඛ්‍ය අංශ වලින් ලබා දෙන උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දෙයක්. ඒ වගේම හැකිතාක් හිරිස් ගැවසෙන ස්ථාන අවම කිරීම, අත්‍යවශ්‍ය දෙයකට හැරුණුකොට පොදු ස්ථාන වෙත ගමන් නොකිරීම ආදී ඒ ක්‍රියාපිළිවෙත් ඔබ විසින් අනුගමනය කරනවා නම් එය කාටත් වටිනවා. ඒ වගේම සතියක් දෙකක් යනකොට අපි ආගිය තැන් අපට අමතක වෙන නිසා ඒ පොදු අවස්ථාවන් නැතිනම් පොදු ප්‍රවාහන සේවා ආදී අපි පරිහරණය කරන දේවල් අපිට අමතක වෙන නිසාත් ඒ පිළිබඳව දෛනික සටහනක් ඔබ තබා ගන්නවා නම් එය ඔබටත් ඔබ අවට ඔබේ පවුල ඒ වගේම ඔබේ ගම මුළු සමස්ත සමාජයටම එය මහත් උපකාරයක් වනු නොඅනුමානයි. ඒ නිසා ඔබ වගකීමෙන් හැසිරිය යුතු වගකීමෙන් කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක් ලෙසයි අප මේ කාල පරිච්ඡේදය දකින්නේ. වෙනතුනේ අපි අපේ දේශනාව දිහාවත් අපි ටිකක් අවධානය යොමු කළොත් අපි අද දවසේදී දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඊටමත් වටිනා සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍රය නිබ්බේධික පරයාය සූත්‍රය. මේ නිර්වේදයේ පිණිස එමත් නැතිනම් ආර්ය වූ නිබ්බිදාව සඳහා පවතින වටිනා කරුණු කාරණා සමුදායක් ඇතුළත් වෙන සූත්‍ර දේශනාවක් තමයි මේ නිබ්බේධික පරියාය කියලා කියන්නේ නැතිනම් නිබ්බේධික සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍රය ඇත්තෙන්ම පැහැදිලි කරන්නට ගියොත් නම් මුළු සමස්ත සූත්‍රය තුළම මහ විශාල ධර්ම පරාසයක් අපිට දක්නට පුළුවන්කම තියෙනවා. ධර්ම කරුණු රාශියක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වාසය කරන කාලෙදී මේ වටිනා සූත්‍ර දේශනාව සිද්ධ කළේ. වික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මහණෙනි මම ඔබලට මේ නිබ්බේධික පරියාය නම් වූ මේ දහම් පරියාය දේශනා කරනවා. මේ දහම් ක්‍රමයේ දේශනා කරනවා. එය මනවින් ශ්‍රවණය කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කාමා භික්ඛවේ වේදිතබ්බෝ මේ කාමය කියන එක මහණෙනි දත යුතු දෙයක්. කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කාමානං වේමත්තතා වේදිතබ්බා කාමානං විපාකෝ වේදිතබ්බෝ කාම නිරෝධෝ වේදිතබ්බෝ කාම නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා මේ කාමය කියන එක පිළිබඳව මහණෙනි ඔබලා දැනගත යුතුයි කාමාභික්ඛ වේදිතබ්බා කාමයේ පිළිබඳව අපි දත යුත්තේ කෙසේද කාමයේ පිළිබඳව අපි දැනගන්නකොට එනතුණ කාමයේ කියලා කියන්නේ කෙනකෙනාගේ సంతානගත කෙනකෙනාගේ කැමැත්ත අනුරූපව නැතිනම් කෙනකෙනා කාමනය වන කෙනකෙනා කැමැති වන දෙයට කියනවා අපි කාමය කියලා. කාමා භික්ඛවේ වේදිතබ්බා කියලා කියන්නේ මහණෙනි කාමය දත යුතුයි කියලා කියන්නේ කාමය කියන කාරණාවෙන් අපි තේරුම් ගත යුතු වටිනා ගැඹුරු විග්‍රහයක් පිළිබඳව. ඒ තමයි කාමය කියන එක නැවත බුදුරජාණන් වහන්සේ බෙදා දක්වනවා පංචමේ වික්කවේ කාම ගුණා දැන් කාමී කියන්නේ මොකද්ද කියලා අහලා කාමයේ ගැන විස්තර කරන්නට පෙර විස්තර කරනවා පංචමේ වික්කවේ කාම ගුණා මහණෙනි මේ කාම ගුණ පහක් තියෙනවා චක්කු විඤ්ඤාය රූපා ඉත්ථා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය චක්කු විඤ්ඤාණයෙන් විඤ්ඤාය වුණ රූප ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය රූප වූ කාමෝපසංගත වූ රූප තියෙනවා. චක්කු විඥාණයෙන් දතියුතු වූ රූප ඉෂ්ට වූයේ වෙයි ඒ වගේම කාන්ත වූයේ වෙයි මනාප ප්‍රිය රූප කාමෝපසංහිත වූයේ වෙයි කියලා දේශනා කරනවා. සෝත විඤ්ඤාය ශබ්ද සෝත විඤ්ඤාය ශබ්ද ඒ විදිහටම ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයේ තියෙන ශබ්ද තියෙනවා. එතකොට ගන්ධ රස ස්පර්ශ මේ ඔක්කොම අර ඉෂ්ඨකාන්ත මනාප ඉෂ්ඨකාන්ත මනාප කියලා කියන්නේ අපි කැමති වෙන්න පුළුවන් ඇලෙන්න තියෙන දේවල් අපි හොඳයි කියලා හිතන දේවල් මේවා තමයි ඉෂ්ඨකාන්ත කියලා කියන්නේ. එතකොට දැන් කාමයේ ගැන දේශනා කරන්න යන බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දේශනා කරනවා මහණෙනි ඇසින් දැක්ින රූප තියෙනවා ඇසින් නැතිනම් චක්කු විඥාණයෙන් දතිය තුන රූප තියෙනවා ඒ රූප ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූප උණ රූප ඔබ කැමති වෙන රූප ලෝකේ තියෙනවා සද්ද තියෙනවා ගන්ධ තියෙනවා රස තියෙනවා ස්පර්ශ තියෙනවා මේ මේ දේවල් අපිචකෝ වික්‍රේ මේතේ කාම මහන්නේ මේ දේවල් කාමයේ හිම නෙමෙයි මේක වරදවා ගන්න එපා මේ දේවල් කාමයේ නෙමෙයි කාම ගුණානාමේතේ අරියස්ස විනේ වච්ඡතේ මේ දේවල් ආර්ය විනේහි කියන්නේ මේ දේවල් සඳහා කාම ගුණ කියලා මේ දේවල් කාම කියලා කියන්නේ නැහැ. කාම ගුණ කියලා කියන්නේ. දැන් ඉන්නතුනේ මේක ඇතුලේ අපිට ලොකු කතාවක් මේ කියන්නේ. මොකද්ද? අපි කාමය කියලා හිතාගෙන ඉන්නේ අපි කැමැත්ත කැමති වෙන දේවල් කියලා හිතාගෙන ඉන්නේ ලස්සන රූපයක් දැක්කහම අපිට සතුට ඇති වෙනවා නම් අපි ඒක දකින්න නැවත නැවත ආසාව ඇති වෙනවා නම් ස්ත්‍රී රූපයක් හෝ වේවා පුරුෂ රූපයක් හෝ වේවා කෑම හෝ වේවා යම් බඳු වූ ඔබ කැමති ඕනෑම රූපයක් ගැන ඇහෙන් දකින රූපයක් ගැන ඔබ හිතනකොට ඔබේ හිතේ ඇතිවන කැමැත්ත ඔබ හිතනවා ඒ රූපය හොඳ නිසා ඒ රූපය ලස්සන නිසා තමයි ඔබට ඇති උනේ ඔබ දකින රූපය ලස්සන නිසා ඒක හොඳ නිසා ඔබට ඒක හොඳයි කියලා ඇති වුණ ඔය සතුට ඇති වුණ එක ඒ රූපේ තියෙන කම නිසා ඒ ගතිය ඇති කරන කම රූපෙට අයිති දේ කියලා අපි කල්පනා කරනවා. අන්න ඒ බඳු මනසක් තියෙන ඔබට තමයි බුදුරජාණන් වහන්සේ නෑ නෑ මේ කාරණා දෙක දෙකට බෙදා ගන්න. කොහොමද අපිට දේශනා කළේ? අපි එහෙම හිතාගෙන ඉන්න අපිට දේශනා කරන අපිචකෝ වික්ඛවේ නේතේ කාම මහණෙනි මේ කාමය කියන්නේ ඇලෙනකම කියලා කියන්නේ අර ඉෂ්ඨකාන්ත මනාප බව ඇති කරනකම කියලා කියන්නේ ඒක ඔය රූපේ එහෙම නෙමෙයි. අපි මේ මේතේ කාමා මේ දේවල් කාමයෝ නෙමෙයි. එතකොට අපිචකෝ බික්‍රේ නේතේ කාමා කියනකොට මේ මහණෙනි මේ දේවල් කාම වස්තු කියලා ගන්න එපා කාමයේ කියලා ගන්න එපා කාම ගුණා මේ කාම ගුණ කියලා මේ දේවල් වලට මේ ආර්ය විනය තුල කතා කරන්නේ එතකොට මේ කාම ගුණ කියලා හඳුන්වන්නේ ඇයි? කාම ගුණ කියලා හඳුන්වන්නේ කාමය කියන දේ තම තමාගේ සිත තුළ පවතින දේ. ඒ සිත තුළ පවත්නා කාමය තම තමා විඳින්නේ ඇසුරු කරන්නේ බාහිර ලෝකය තුළ පවතින දෙයක් හැටියට. අන්න ඒ නිසා තමයි මේ දේවල් කාමය කියලා වැරදියට ගන්න කාම ගුණය කියලා ඒවලට කියන්නේ. ඇයි කෙනකෙනාගේ හිත පැත්තේ තමයි කාමය කියන දේ තියෙන්නේ. ඒක තවදුරටත් අපිට පැහැදිලි කරනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. එතකොට මේ සංකප්ප රාගය තමයි කෙනකෙනාගේ කාමයේ බවට පත් වෙන්නේ. ඒ කියන්නේ සංකල්පමය වශයෙන් කැමති වෙන දේ තමයි කාමය කියලා කියන්නේ. මේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ දේවල් මේ කාමයේ නෙමෙයි මොනවද? යානි චිත්‍රානි ලෝකේ යම් චිත්‍ර සමූහයක් ලෝකේ තියෙනවා නම් මේ චිත්‍ර සමූහය නේතේ කාම. මේක හරි අපූර්ව, හරි ලස්සන වචනයක්. මොකද්ද? යානි චිත්‍රානි ලෝකේ යම් ලෝක චිත්‍ර සමූහයක් තියෙනවා නම් නේතේ කාම. මේව කාම නෙමෙයි. චිත්‍ර සමූහයක් කියලා කිව්වේ එහෙනම් අපි දන්නවනේ චිත්‍රයක් කියලා කියන්නේ මොකද්ද කියලා. චිත්‍රයක් කියලා කියන්නේ ඇවිදින්නේ නැති, දුවන්නේ පනින්නේ නැති අජීවී දෙයක් තමයි චිත්‍රය කියලා කියන්නේ. වෙනතුනේ මේ චිත්‍රය කියන එක වචනේ ඇතුලේ මහා ලොකු ගැඹුරක් තියෙනවා. චිත්‍රය නෙමෙයි කාමය. මේකේ කාම සංකප්ප රාගෝ සංකල්ප මේ වශයෙන් ඇලෙන තමයි කියලා කියන්නේ. ඒතකොට චිත්‍රය කියලා කියන්නේ මොකද්ද? චිත්‍රය කියලා කියන්නේ අර කාමයේ පවත්තන තැන නෙමෙයි. ඒ කියන්නේ චිත්‍රය කියලා කියන්නේ පින්නතුනේ අපිට ලෝකෙ පෙනෙන, ඇහෙන, විඳින, දැනෙන, දැනගන්න දේවල් ටික ගැන. චිත්‍රය කියලා හඳුන්වන්නේ අපිට ඇහැට පෙනෙන වර්ණ සටහනක් තියෙනවා නම් අන්න ඒ වර්ණ සටහන තමයි චිත්‍රය කියලා කියන්නේ. ඒ චිත්‍රය ඇතුලේ පින්නතුනේ හැසිරෙන ඒවා, ඇවිදින ඒවා, යන එන ඒවා, දුවන පනින ඒවා නැන්නේ. චිත්‍රය ඇතුලේ යන්නේ නැහැ ඇවිදින දුවන පයින්නේ වැත්තේ නැහැ චිත්‍රයේ තියෙන එකයි. හැබැයි ඒ වගේ චිත්‍ර රාශියක් එක දිගට ධාවනය වෙනකොට අපිට චිත්‍රපටයක් පේනවා. අපි ඒකට කියනවා චිත්‍රපටි කියලා. එතකොට ඒක අපිට පේන්නේ සජීවී සිද්ධියක් වගේ. හැබැයි චිත්‍රපටිය තුළ සජීවී සිද්ධියක් නැහැ එක එක චිත්‍රයේ තිබුණේ. හැබැයි එක එක චිත්‍ර සමුදායක් එකතු වෙන තැනක අපිට පේනවා එකින් එකට ඈඳලා එකට එකක් එකතු කරලා ගන්න අපිට පේන චිත්‍රපටියක්. එහෙම නැතිනම් සජීවී સિદ્ધාන්තයක් වගේ දෙයක්. අන්න ඒ නිසා ඒ ගැඹුරු කතාව තමයි මේ චිත්‍ර කියන වචනයෙන් බේර ගන්නවා අපිට පෙන්වලා තියෙන්නේ. යානි චිත්‍රානි ලෝකේ මේ යම් චිත්‍රයක් ලෝකේ තියෙනවා නම් මේ ඇහැට පෙනිලා නැති වෙලා යන එක මොහොතක නැති වෙලා යන චිත්‍රයක් තියෙනවා නම් ඕක ඇතුලේ යන්නේ මිනිස්සු ඇත්තේ නෑ ওই චිත්‍රය ඇතුලේ. කතාබස් කරන මිනිස්සු ඒ චිත්‍රය ඇතුලේ ඇත්තේ නැහැ. ඒ වගේම ඔබ ආදරය කරන කම ඒ චිත්‍රය ඇතුලේ ඇත්තේ නැහැ. එහෙනම් මොකද්ද ඒ යන එන මිනිස්සු කතා කරන මිනිස්සු අපි කැමති වෙන මිනිස්සු ආදරය කරන අය ඒව තියෙන කොහෙද? අන්න ඒකට පිළිතුර සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කෙනකෙනාගේ හිතේ තියෙන්නේ සංකල්පමය වශයෙන් ගොඩනගාගත්තු දේවල්. දැන් මෙහි කිව්වොත් ඔබට පාරේ යන වාහනයක් කවදාවත් ඇස් දෙකට දකින්න පුළුවන් කියලා. ඔබ කියයි ඔව් අපෝ අපිට මේ බලන් ඉන්නකොට පේන්නේ වේගෙන් යන වාහන ඕන තරම් කියලා. හැබැයි යථාර්ථයේ පින්නතුනේ යන වාහනයක් කවදාවත් දකින්න බෑනේ. ඇහැට පේන්නේ එක තැනක තියෙන වාහනයක්. නැවත නැවතත් නැවත නැවතත් ඒ විදිහෙම ටිකක් වේගෙන් එනකොට ඒක විශ්ලේෂණය කරන ඔබේ මනස තමයි යන වාහනයක් දකින්න. නැත්නම් එකම වාහනයේට එකවර පැන දෙකක තියෙන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. ඔබ ඇහැට දැක්ක එකවරට එක වාහනයයි. ඔබේ වාහනය ගැන ඔබට හිතන්න බෑ නම් ඔබ ගිනි වලල්ලක් කරකන තැනක ගන්නකො ගිනි බෝල දෙකක් කරකනකොට ඔබට ගිනි වලල්ලක් පේනවා. ඒ ගිනි වලල්ලක් පේන්නේ ඔබට වලල්ලක් තියෙන තැනකද නැතිනම් ඒ ගිනි බෝල දෙකක් තියෙන තැනකද? ගිනි බෝල දෙකක් තියෙන තැනක ඔබට ගිනි වලල්ලක් පේනවා. හැබැයි මේ ගිනි බෝලය එක තැනක දැන් එක වෙලාවේ දැන් දෙකක තිබිලා නැහැ. නමුත් ඔබට වලල්ලක් පෙනෙලා තියෙනවා. එනතුනේ අන්න ඒ වගේ තමයි ඒ වලල්ලක් විදිහට පෙනෙනකම අපි මානසින් අපේ විශ්ලේෂණය කරගන්න වේගය අනුව අපිට පෙන්වලා දෙන එක. එහෙම නැතුව ඔබ ඇහෙන් ඇහෙට ඇත්තටම දකින්නේ යථාර්ථයේ විදිහට එක මොහොතක එක තැනක තියෙන දෙයක් විතරයි. අන්න ඒ වගේ චිත්‍රය කියලා කියන්නේ පින තුනේ තව තැනක තියෙන දෙයක් දැන් ඇවිල්ලා තියෙන එක එහෙම නෙමෙයි. ඒ මොහොතට පේන දෙයක්. ඒක කලින් තිබුණ එකක් නෙමෙයි, ඉස්සරහට පේන එකක් නෙමෙයි, මේ මොහොතේ හටගත්ත දෙයක්. අන්න ඒකට තමයි චිත්‍රය කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ. ඇහැට පේන චිත්‍රයක් මේ මොහොතේ තියෙන පාට ටිකක්. ඒ මේ මොහොතේ තියෙන වර්ණ සතහන ඇතුළේ පින්නතුනේ ඊයේ තිබුණා කියන එක ඇත්තෙත් නැහැ හෙට තියෙනවා කියන එක ඇත්තෙත් නැහැ. ඔබට මේ මොහොත වෙනකම්ම ඔබේ ලෝකයේ තුල සියලුම දේවල් අමතක වෙලා ගියොත් ඔබේ දරුවව ඊළඟ මොහොතේ ඔබට හඳුනගන්න බෑ. ඒකනේ යථාර්ථය. ඩිමෙන්ෂියා කියන රෝගයේ අපි දන්නවා මතකයේ අහිමි වෙලා යන රෝගයක්. මේ රෝගය හැදුණොත් මොකද වෙන්නේ? මතකේ නැති වෙනවා. මතකේ නැති වුනහම ඔබට දරුවා දැක්කට සමහර විට අඳුන ගන්න බෑ. එතකොට දරුවා අඳුනගන්න බැරි වෙනකොට දරුකම වෙනස් වෙලා නෙමෙයිනේ. රූපේ ඇතුලේ දරුවා කියන සංකල්පය අපිට ගෙනාවේ නෑනේ. ඒ සංකල්පයේ තිබ්බේ කොහෙද? අර පුංචි කාලේ ඉඳලා හදාගත්ත මම තමයි හදාගත්තේ Tamange හිතේ යම් සිතුවිලි සමුදායක් තිබුණා නම් අන්නේ සිතුවිලි සමුදායට තමයි ඔබ ඇලුනේ. ඒ සිතුවිලි සමුදායට ඇලෙනකොට ඒ සිතුවිලි සමුදායට ඇලුණු ඔබට තමයි ඒ ඇති කරගත්ත කැමැත්ත තිබුණේ. එතකොට ඔබ සංකල්පමය වශයෙන් ඇලුන කමට තමයි ඔබේ කාමය ඔබ උපද්දගෙන තියෙන්නේ. එතකොට මේ සංකප්ප රාගය කියන දේ තමයි බුදුරජාණන් වහන්සේ කාමය කියන එකෙන් අර්ථ ගන්නවන්නට යෙදුනේ. තික්ඛන්ති චිත්‍රාන් තතේව ලෝකේ. තික්ඛන්ති චිත්‍රානි ඒ චිත්‍ර තතේව එසේම ලෝකයේ තුල තික්ඛන්ති තිබෙනවා. ලෝකෙ තුල තිබෙන චිත්‍රය ඒ විදිහටම පවතින දෙයක්. අකෙත්ත දිහිරා විනයන්ති චන්දං චිත්‍රයේ එන එක නතර කරන්න ඔබට පුළුවන්කම නැහැ. ඇස් පියාගත්ත කියලා ඒක හරියන්නේ නැහැ නේ. ඇස් ඇරිහම නැවත පේනවනේ. ඒ නිසා චිත්‍රයේ එන එක ඔබට නතර කරන්න පුළුවන් කමක් නැහැ. තික්ඛන්ති චිත්‍රානි තතේව ලෝකේ චිත්‍ර එහෙමම තියෙනකොට අතෙත්ත දිහිරා විනයන්ති චන්දං මේ ලෝකේ නුවණැති කෙනා එතන තියෙන ඡන්දය දුරු කරනවා. කැමැත්ත, ඇලෙනකම, බැඳෙනකම දුරු කරලා දානවා. ඒ දුරු කරලා දාන්නේ අර චිත්‍රය පිළිබඳව අවබෝධ කරගෙන. ඒ නිසා තමයි කාමා භික්ඛවේ වේදිකබ්බා කියලා දේශනා කළේ. මහණෙනි කැමැත්ත කියන දේ ඇති වෙන්නේ කාමය කියන දේ ඇති වෙන්නේ කොහොමද කියලා බල දැනගන්න. කාමය කියන එක ඇති වෙන්නේ රූපයේ තිබිලා හෝ සද්දේ තිබිලා හෝ නෙමෙයි. කාමය කියන එක ඇති වෙන්නේ ඔබේ මනස තුලින් ඒක ආස්වාද විදිහට ගන්න සංකල්පනාව නිසා. ඔබ කැමති වෙන්නේ රූපයටවත් සද්දටවත් නෙමෙයි ඔබ කැමති වෙන්නේ ඒ සංකල්පනාවට. ඒ සංකල්පනාවට කැමති වෙන ඔබට සංකල්පනාවේ ඇලෙන ඔබට කාමය කියලා කියන්නේ ඒ ඇලෙන මනසට මිසක වෙනත් දෙයකට නෙමෙයි. ඒක දකින්න එපා රූපය, ඒක දකින්න එපා ශබ්දේ, ගන්ධ, රස, ස්පර්ශ. ඒ ටික ඔබේ කැමැත්ත පවත්වගෙන යන්න ඔබ උපකාර කරගත්ත තියනවා කියලා හිතාගත්ත ටිකක් විතරයි. ඒක ඒ නිසා කාම ගුණ කිව්වා. කාමය කියන එක තියෙන්නේ ඔබේ මනස තුළ. ඒ කියන්නේ ඔබ හැමදාම කැමති වෙලා තියෙන්නේ සංකල්පමය වශයෙන් ඇති කරගත්ත දෙයකට. කොහොමතුනේ ඔබ පිළිගත්තත් නැතත් ඔබ කොච්චර ඔබේ දරුවට ආදරේ කිව්වත් ඔබ කොච්චර තව කෙනෙකුට කැමතියි කියලා කිව්වත් ඔබ හිතලා බැලුවොත් ඇත්තටම ඔබ කැමති වෙන්නේ ඇත්තටම ඔබ ආදරය කරන්නේ ඒ කෙනා මගේ කියලා හිතනකම ඒ කෙනා මගේ කියලා පෙන්නනකම ඔය සංකල්පනාවටම සංකල්පනාව නැත්තම් පිළිතුරු ඔබට ඔය ඇලීම ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපි ඇලිලා තියන්නේ ඇත්තටම ඉන්න කෙනෙකුටද එහෙම නැතිනම් සංකල්පනාවකටද කියලා ඔබ ටිකක් මොනින් විමසලා බලන්නට අවශ්‍යයි. දුකත් ඒ විදිහටමනේ කෙනෙක් බැන්නොත් අපි දුක් වෙනවා. එනතුනේ අපි මොනතරම් මෝඩද? අපි හිතනවා ඔබ කිසිම වරදක් නොකර ඉන්න වෙලාවක ඔබට කෙනෙක් ඇවිල්ලා දොස් කියනවා. ඔබට කෙනෙක් ඇවිල්ලා බනිනවා. ඔබට කෙනෙක් ඇවිල්ලා බනිනකොට ඔබ හිතනවා ඔබ බැනුම් ඇහුවේ නිස්කාරණේ වරද තියෙන්නේ බැනපු කෙනාගේ කියලා. ඇත්තටම පින්නතුනේ වරද තියෙන්නේ බැනපු කෙනාගේද නැතිනම් ඒ කෙනාගේ බැනුම අහන්න සුදුසු වුණ නැතිනම් වචනය තුළ බැනුමක් හදාගත්ත ඔබේද කියලා අපි ටිකක් හිතලා බලන්න ඕනේ. හේතුව තමයි අපි කවුරුත් හරි කැමති අනුන් පිට වැරදි දාලා නිකම්ම ඉන්න. හැබැයි වරද තියෙන්නේ Taman තුල කියලා අපිට දකින්න පුළුවන් නම් ඒකට හේතුව තමයි පින්නතුනේ දැන් හිතන්නකෝ ආරයිනේ යන මිනිස්සු දෙන්නේ රණ්ඩු වෙවි යනවා බැන ගන්නවා බැන ගන්න වචන ටික ඔබට ඇහුණ කියලා ඔබට දුකක් දැනෙනවද සමහර විට ඔබට හිනක් යාවි හැබැයි ඒ වචන ටිකම ඔබට මම කියලා මගේ කියලා හම්බ වෙනකොට මට කිව්වා කියලා හම්බ වෙනකොට ඒ වචන ටිකම මට කිව්වා කියන එකත් එක්කම අන්න දැන් ඔබට දුකක් එනවා වේදනාවක් එනවා දැන් ඔබට වචන ටික විතරක් නෙමෙයි වචන ටික ගැන හිත හිත හිත හිත ඔබට දවසක් දෙකක් අවුරුද්දක් ඕන ජීවිත කාලය පුරාම දුක් වෙන්න පුළුවන්කම තියෙනවා මට මෙහෙම මෙහෙම බැන්නා කියලා දැන් බැනුමක් නිසා විඳින දුක කියන එක වචනය තුලින් ආපු දෙයක් නෙමෙයි තුනේ. ශබ්දය තුලින් ආපු දෙයක් නෙමෙයි මේ දුක කියන දේ. එහෙනම් ශබ්දයේ පිළිබඳව ඔබ ඇති කරගත්ත සංකල්පනාව අනුව තමයි ඔබට ඒ දුක ගෙනල්ලා දෙන්න පුළුවන්කම තිබුණේ. ඒක ශබ්දයට අයිති දෙයක් නෙමෙයි. ඔබ ශබ්දයට අයිති කියලා හිතනකම් ඔබට ශබ්දයෙන් දුක් විඳින්න පුළුවන්. හැබැයි ඔබ යම් කිසි දවසක ওই සංකල්පනාව අයින් කරගත්තොත් ওই ශබ්දේ දැනුම තියනවා කියලා හිතාගත්ත සංකල්පනාව අයින් කරලා දැම්මොත් එහෙම එදාට ලෝකෙ කොච්චර සද්ද ඇහුණත් ඒ සද්ද ඇතුලෙන් ඔබට දුකක් ගෙනල්ලා දෙන්න පුළුවන් කමක් නැහැ. කොටිම කියනනම් ඔබ බැනුම් අහන්න ඕනේ බැනුම් අහන්න නැතුව ඉන්නම් ඔබ හිතාගෙන ඉන්නේ අනුන්ගේ කටවල් වහලා බැනුම් අහන්න නැතුව ඉන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ ඊට වැඩිය සාර්ථක ක්‍රමයක් අපිට කියලා තියෙනවා. ඒ තමයි අනුන්ගේ කටවල් වහනවට වැඩිය තමන්ගේ හිත වහගත්තා නම් ඒ දේවල් අනුව තමන්ගේ හිත පතිත නොකර හිටියනම් අපිට හැමදාම බැඳෙන්නේ නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කාරණාව තුළ අපිට පේනවා අපි විඳින ලෝකය පිළිබඳව අපි විමසලා බලනකොට අපි විඳින්නේ සංකල්පමය වශයෙන් ගොඩනගාගත්ත ලෝකයක්. සංකල්පමය වශයෙන් ඇසුරු කරන ලෝකයේ තුල පින්නතුනේ අපිට සැප දුක මේ දේවල් ගලාගෙන එනවා. මේ දේවල් අපි විඳිනවා. ඒ දේවල් නැවත නැවත රූප, ශබ්ද, ගන්ධ ටිකට දාලා අපි බලනවා. බලලා ඒක උපද්ද ගැනීම සඳහා ආපහු රූප හොයාගෙන යනවා. ලැබුණොත් සතුට වෙනවා නොලැබෙනකොට දුක් වෙනවා නැති වෙලා යනකොට අඬනවා විලාප තියනවා වැළපෙනවා මේක තමයි අපේ ජීවිතේ එනිසා කාමා භික්ඛවේ වේදිතබ්බා මහන් කාමයේ කියන එක දත යුතුයි කියන දේශනාව අපි තේරුම් ගත්තොත් අපිට පේනවා එනතුනේ අපි කැමති වෙන්නේ වැරදි තැනක කියලා සංකල්ප මේ වශයෙන් ඇති කරගන්න බැඳීමට තමයි අපි කැමති වෙලා තියෙන්නේ හැබැයි සංකල්පයකට කැමති වෙන එක මෝඩකමක් මොකද ඒක රූපේ තියෙන දෙ නෙමෙයි කියන ප්‍රඥාව ඔබට ඇති වෙනවා කාමයේ පිළිබඳව දැනගන්නකොට. ඒකට කාමයේ පිළිබඳව දැනගන්නවා වගේම තවත් එකක් දේශනා කරනවා. ඒ තමයි කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කාමයන්ගේ තියෙන නිදාන සම්භවයේ දත යුතුයි නිදාන සම්භවය කියලා කියන්නේ ඒ කාමයේ ඉපදීම පිණිස හේතු වන වස්තු විශේෂ කාමයේ උපදවන්නට හේතු වෙන කාමයේ උපදවන්නට පදනම් වෙන විෂයක් ශේස්ත්‍රයට කියනවා නිදානය කියලා. එතකොට නිදාන සම්භවය කියන එක කාමයන්ගේ තියෙන උපදවන්නට පුළුවන්කම තියෙන තැනක්. මොකක්ද ඒක? බුදුරජාණන් වහන්සේ දේශනා කරන පස්සෝ භික්කවේ කාමානං නිදාන සම්භවෝ ස්පර්ශය තමයි මේ කාමයන්ගේ නිදාන සම්භවය කියලා කියන්නේ. එතකොට කාමයන්ගේ හට ගැනීම තියෙන පින තුනේ ස්පර්ශය තිබුණා. ස්පර්ශය කියලා කියන්නේ යම් කිසි දෙයක් ගැටෙනව නැතිනම් ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ, හිතට අරමුණු මේවා ගැටෙනවා. මෙන්න මේකට කියනවා මේ ගැටීමට කියනවා මේ දේවල් දෙකක් එකතු වෙන එකට කියනවා ස්පර්ශය කියලා. පස්ස කියන වචනේ. එතකොට කාමාන නිදාන සම්භවෝ වේදිතබ්බෝ කියනකොට කාමයන් ඇති වෙන්නට නිදානය හේතුව මූලය හොයනකොට අපිට හම්බ වෙන ස්පර්ශය තිබුණොත් තමයි කාමයේ තියෙන්නේ. ස්පර්ශය ඇති කලෙහි කාමයේ ඇති වෙනවා කියලා පේනවා. ඇයි මෙහෙම කිව්වේ? එනිසා කවදාවත් ස්පර්ශ නොවුණු දෙයක් පිළිබඳව ඔබට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ කවදාවත් ස්පර්ශ නොවුණු දෙයක් පිළිබඳව ඔබට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ස්පර්ශ වුණ දෙයක් පිළිබඳව තමයි ඔබට කැමැත්තක් උපදින්නේ. ස්පර්ශ නොවුණු දෙයක් පිළිබඳව කිසිම කලක ඔබට කැමැත්තක් ඇති වෙන්නට පුළුවන් කමක් නැහැ. දැන් අපි මෙහෙම කිව්වොත් එහෙම අඟහරු ලෝකයේ තුල එක වටිනා හෝටලයක් පිහිටවල තියෙනවා මේ පෘථුවියේ තියෙන ආහාරවලට වැඩිය මේ හිරිම අමෘතය හා සමානම ආහාරය ඒ හෝටලේ තියෙනවා කියලා කිව්වොත් දැන් මොකද වෙන්නේ? ඔබ කැමැත්තක් උපදිනවා මටත් ඒක විඳින්න තියෙනවා නම් හොඳයි කියලා. දැන් මොකද්ද මෙතන තිබුණ ස්පර්ශය? ඔබට සෝතේට කනට සද්දයක් ස්පර්ශ වුණා ඒ අනුසාරයෙන් ඔබට අරමුණු රසක් ආවා අරමුණු රාශිය ආරම්භයා ඔබ යම්කිසි සංකල්පනාවක් ඇති කරගත්තා. එතකොට දැන් ඔබ කැමති ඒ සංකල්පනාවට නැතිනම් ඔබ කැමති ඒ තියෙන දේ දැන් විඳින්න ඔබ ලෑස්ති ඒකට. හැබැයි මම ওই ටික කියන්න කලින් ඔබ එහෙම එකක් හිතලත් නැති නිසා ඔබ එහෙම එකක් දන්නේ නැති නිසා ඔබට පුළුවන් කමක් නැහැ ඒ දේ විඳින්න. ඔබට පුළුවන් කමක් නැහැ ඔබට අදහසක් නැහැ ඒ දේ විඳින්න තියනවා නම් හොඳයි කියලා. ඒ දේ විඳීමේ බලාපොරොත්තුවක් ඔබට ඇති වෙන්නේ නැහැ. ඒක තමයි පින්නතුනේ කාමයේ ස්වභාවය. කාමයේ කියලා කියන්නේ හැම වෙලාවකදීම ස්පර්ශ වුණොත් විතරයි අපිට ඒ පිළිබඳව බලාපොරොත්තුවක් තියෙන්නේ. ඒ නිසාම තමයි කාමයේ නිරුද්ධ කරන්න පුළුවන් මේකයි එක්තන වැදගත්ම තැන. කාමය කියන්නේ ස්පර්ශ වුණාට පස්සේ අපිට හම්බ වෙන දෙයක්. අතීතේ දැක්කනම් දැකපු බව තියෙනවා නම් වර්තමානයේ දකිනවා නම් ඔබට අනාගතයට දකින්න ඕන කියන එක තියෙනවා. මේ ටික තියෙනවා නම් ඔබට ඒබඳු ඌ රූපය ගැන ඔබට කැමැත්ත උපදිනවම තමයි. අතීතය අහුවනම් අහපු බව තිබුණා නම් අහනවා කියන බව තියෙනවා නම් අනාගතයට ඔබට ඒක අහන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ඒ සද්දේ පිළිබඳ ඔබේ කැමැත්ත පහවෙලා නැහැ. ඔබට කැමැත්ත ඇති වෙනවා ඒක විඳින්න පුළුවන් නම් හොඳයි කියලා. මේ විදිහටම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ටික තුළම ඔබට ඉතුරු වෙලා තියෙනවා නම් රැස්සලා තියෙනවා නම් ඔබ කලින් ඒක වින්දා කියන ගතිය හෝ තියෙනවා නම් ඔබට ඒකේ කැමැත්ත උපදින්න පුළුවන්කම තියෙනවා. වෙනතුනේ ඒක හරියට අර අපි කියපු අඟහරු ලෝකේ හෝටලේ වගේ තමයි. ස්පර්ශ වෙනකන් ඔබට කැමැත්තක් උපදින්න කිසිම විදිහක් නැහැ. හැබැයි ස්පර්ශ වුණාට පස්සේ අන්න ඔබට ඊට පස්සේ ගැන කැමැත්තක් ඕන තරම් උපදින්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා තමයි ස්පර්ශය තමයි කාමයට මුල කියලා කිව්වේ. ස්පර්ශය තමයි කාමයට මුල. යම් තැනක ස්පර්ශය තිබුණොත් එතන ඒ කාමය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කාමානන් නිදාන සම්භව වේදිතබ්බෝ කාමයන්ගේ නිදාන සම්භවය දත යුතුයි කුමක්ද කාමයේ කාමයන්ගේ නිදාන සම්භවය වෙනතුනේ කාමයන්ගේ නිදාන සම්භවය තමයි ස්පර්ශය කියලා කියන්නේ ස්පර්ශයේ තිබුණොත් ස්පර්ශ අන්තය අසුරු කරන ඔබට කාමය හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අතීතේ දැකපු බව එහෙම නැතිනම් ඒ ඇහැට අරමුණු රූප ගැටුණු බව ස්පර්ශ වුණු බව තිබුණා නම් ඔබට ඒ රූපය ගැන කල්පනා කරලා ඒ රූප අනාගතයට දකින්න තිබ්බනම් හොඳයි කියලා දැන් ඔබට කැමැති වෙන්න පුළුවන්. ඔබ හිතන පරාසයක් තියෙනවානේ. ඒ හිතන පරාසය ඔබට ඇවිල්ලා තියෙන්නේ කොහොමද? ඔබ දන්න පරාසයක් තියෙනවනේ. ඒ පරාසය ඇවිල්ලා තියෙන්නේ කොහොමද? රාමුව ඇවිල්ලා තියෙන්නේ කොහොමද? ඔබ විඳපු ලෝකයේ තුලින්නේ. දැකපු දේවල්, අහපු දේවල්, විඳපු දේවල්. ඒකට කියනවා ditta sutta mutta කියලා. ditta කියන්නේ දැකපු දේවල්. සුත කියනවා අහපු දේවල්. මුත කියනවා විඳපු දේවල්. මුතේ කියනකොට විඳින්නේ මොනවද? ගන්ධ සුවඳ විඳිනවා. රස විඳිනවා. ස්පර්ශ විඳිනවා. මේ දේවල් වලට කියනවා විඳින දේවල් විඳන ලෝකය කියලා. එතකොට මේ නිදාන සම්භවය කියනකොට මෙන්න මේ ආයතන ටිකෙන් ගත්ත අරමුණු පිළිබඳව ඔබට නැවත නැවත ඇසුරු කරන්න පුළුවන් නම් දැකපු දේවල් ගැන අහපු දේවල් ගැන විඳපු දේවල් ගැන ඔබට නැවත නැවත ඇසුරු කරන්න පුළුවන් නම් අන්න ඔබ ඇසුරු කරනවා මොකද්ද ස්පර්ශය කියන පැත්තට ඔබ යොමු වෙලා තියෙනවා ස්පර්ශ වුණ දෙයක් පිළිබඳව ඔබ නැවත නැවත කල්පනා කරනවා කල්පනා කරන නිසා තමයි ඔබට නැවත නැවත ඒ ගොඩනගපු සංකල්පනාව ගැන ඔබට කැමැත්ත උපදින්නේ ඔබට දැකපු රූපය ගැන ඔබ කල්පනා කරනවා කල්පනා කරනකොට ඔබ දැනගන්නවා මේ තමයි මගේ දරුවා කියලා දැන් දරුවා දැකපු බවත් එක්ක දරුවා ගැන කල්පනා කරලා දැනගත්ත දෙයට ඔබ ආස කරනවා මෙච්චර කල් මං ඇසුරු කරපු මගේ ආදරණීය දරුවා කියලා. දැන් කාමයේ ඇති කරගත්ත පින්නතුනේ කුමක් මුල් කරගෙනද? මෙතනට ආවේ ඇහැට ස්පර්ශයක් වුණා ඇහැට වර්ණ සටහනක් ගැටුණා කියන තැනින්නේ. ස්පර්ශයේ වර්ණ සටහන වර්ණ සටහනක් කියලා නොදන්නාකම නිසා ස්පර්ශයේ ස්පර්ශ මාත්‍රයෙන් නැති වෙනවා කියලා නොදන්නාකම නිසා පින්නතුනේ ඔබ කාමය උපද්ද ගන්න තැනට යනකම් මේක අරගෙන ගියා. ඒ නිසා කාමයේ දත යුතුයි, ඒ වගේම කාමයන්ගේ නිදාන සම්භවයේ දත යුතුයි කියනකොට කාමයේ සකස් වුනේ මෙන්න මේ විදිහයි කියලා ඔබට තේරුම් ගන්නට සිද්ධ වෙනවා. ඒක තමයි කාමානන් නිදාන සම්භව වේදිතබ්බෝ කියලා කිව්වේ. කාමයන්ගේ නිදාන සම්භවයේ අපි දැනගන්නවා වගේම අපිට දැනගන්නට වෙනවා ඊළඟ කාරණාව හැටියට කාමයන්ගේ වේමත්තතාවය කාමයන්ගේ තියෙන වෙනස් වන ස්වභාවය පිළිබඳව අපි දැනගත යුතුයි. කාමානං වේමත්තතාවේ දිතබ්බා කියලා කිව්ව එකයි. කාමයන්ගේ වේමත්තතාවේ දත යුතුයි. වේමත්තතාවය කියලා කිව්වේ වෙනස්ව යන බව. වෙනස්ව යන්නේ කොහොමද කාමය? කාමයේ වෙනස්ව යන්නේ මේ කාමයන්ගේ තියෙන ලක්ෂණයන්ගෙන් කාමයෝ වෙනස්ව යනවා එකිනෙකට. කොහොමද රූපය දකිනවා කියන එක නෙමෙයි ඇහිම තුල ලබන ඔබ කාමය කියලා කියන්නේ. අඤ්ඤා භික්ඛවේ කාමෝ රූපේසු මහන්නේ මේ රූපේ කෙරෙහි තියෙන කාමය තව එකක්. ඒ වගේම අඤ්ඤෝ කාමෝ සද්දේසු සද්දේ පිළිබඳව පවතින කාමය එකක්. අඤ්ඤෝ භික්ඛවේ කාමෝ රූපේසු කියනකොට දැන් රූපේ පිළිබඳව තියෙන කාමය තව එකක්. අඤ්ඤෝ භික්ඛවේ කාමෝ සද්දේසු කියනකොට සද්දේ පිළිබඳව තියෙන එක තව එකක්. මේක මහා ගැඹුරු මහා සියුම් අර්ථයක් මේක ඊටාම සරල ලෙස ඔබ ග්‍රහණය කරන්නට එපා මේ කියන කාරණාව. මොකද මේ මේ කාරණාව මේ බෙදා දැක්වීම सिद्ध කරන්නේ කාමය කියන එක ආයතන හරහා බෙදා දැක්වීමකුයි මේ सिद्ध කරන්නේ. ආයතන හරහා බෙදා දක්වනවා කියලා කිව්වේ මේ වේමත්තතාවයෙන් सिद्ध කරන දේ තමයි දැන් බක්තිගානක් අරගෙන කනකොට වර්ණ සම්පන්නයි, ගන්ධ සම්පන්නයි, රස සම්පන්නයි. ඇහැට පේනවා හොඳයි කියලා. ඒ වගේම ගන්ධය දැනෙනවා එකත් හොඳයි බත් එකේ බත් පිගානේ තියෙන හොඳ ගන්ධයක් තියෙනවා. ඒ වගේම මේකේ රසයකුත් තියෙනවා. එතකොට මේකේ ස්පර්ශයකුත් තියෙනවා හොඳට අල්ලනකොට හොඳ රසණයට දැනෙනවා. එතකොට දැන් මේ මේ බත් පිගාන පිළිබඳව ඔබට තියෙනවා වර්ණ, ගන්ධ, රස, ස්පර්ශ කියන ටික අරඹයා ගත්ත අරමුණු ටිකක්. එතකොට දැන් පින්නතුනි මේ මේ එකම බක්තිගාන කියන එක ඇතුලේ දැන් ඔබට කාම වස්තුවක් ඇතුලේ මේ ටික බෙදලා දානවා. වෙනස් තැනකට. දකින්න එක කියලා කියන්නේ ඔබ ඔය අතින් අල්ලනකොට අහුවෙන රස්නෙට අහුවෙන එක එහෙම නෙමෙයි. ඒ වගේම දකින්න එක කියලා කියන්නේ ඔය දිවේ තිබ්බහම දැනෙන රසයක් නෙමෙයි. ඒ නිසා දර්ශන කාමයේ දකින්න එක වෙනම දෙයක්. අතින් ඇල්ලුවාම දැනෙන එක වෙනම දෙයක්. දිවේ තිබ්බහම දැනෙන එක ඒක වෙනම එකක්. එතකොට මේ කාමය කියලා ඇති කරපු ටික දැන් එක එක CC කරට බෙදලා බෙදලා පැත්තට දැම්මට පස්සේ මේක ඔබට එක් වස්තුවක් හම්බ වෙන්නේ. අන්න ඒකට තමයි කාමයන්ගේ වේමත්තතාවය දත යුතුයි කියලා කිව්වේ. ඉතින් අපිට සිද්ධ වෙනවා මේ කාරණා ඇතුලේ තියෙන බොහොම ගැඹුරු සියුම් කාරණා තවදුරටත් අපිට ඉස්මතු කරන්නට පුළුවන්. නමුත් මේ කාරණා අපිට කාල වේලාව අනුව ටිකක් සංක්ෂේපයෙන් කතා කරන්නට සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට කාමයන්ගේ වේමත්තතාවය දැනගන්නවා වගේම කාමානම් විපාකෝ වේදිතබ්බෝ. කාමයන්ගේ විපාකයේ පිළිබඳව දත යුතුයි. මෙතන කොහොමද කාමයන්ගේ විපාකය ඇති වෙන්නේ? කාමයේ කියන දේ මොකද්ද තියෙන විපාකය? කාමයේ තියෙන විපාකය තමයි යංකෝ භික්ඛවේ කාමේ මානෝ තජ්ජං තජ්ජං අත්ථභාවං අභිනිබ්බත්තේති පුඤ්ඤ භාගයන් වා අපුඤ්ඤ භාගයන් වා අයං උච්චති භික්ඛවේ කාමාන විපාකෝ කාමයේ තියෙන විපාකයේ තමයි මේක ඊටාම වැදගත් දෙයක් කාමේමානෝ තජ්ජං තජ්ජං අත්ථභාවං අබිනිබ්බත්තේති. ඒ ඒතන ඒ ඒ ආත්ම භාවයේ සකස් කරන බවක් තියෙනවා. පුණ්‍ය භාගයන් වා පුණ්‍ය භාගයන් වා හොඳ හෝ නරක තැන්වල උපදවන බව තියෙනවා. මෙතන ඉන්න ඔබ තව තැනක තියෙන ස්කන්ධ ටිකක් අල්ල ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඒක තමයි මම. ඒක තමයි කාමයේ බවට පත් වෙලා තියෙන්නේ. අද ඔබ මේ මනුස්ස වුණ කයක් අනුව මනුස්ස වුණ රූප ශබ්ද ගන්ධ රස මානුෂික කාමයේ පිළිබඳ ඔබේ සංකල්පනාව පවත්නවා. වෙනතුනේ ඔය ඔය කියන කැමැත්තම තමයි තව තැනකට බැසගන්නේ. ඒ කියන්නේ තව තැනක ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ ත්‍රිසංගත සතෙක් බවට පත් වෙන්න පුළුවන් ටික උතන තියෙනවා. තජ්ජන් තජ්ජන් අත්ත භාවං අබිනිබ්බත්තේටි ඒ ඒ තන ඒ ඒ ආත්ම භාවය සකස් කරලා දුන්නාම ඒ ඒ තන ඇලෙනවා. ඒ ඒ තන සංකල්පන ඇති කරගන්නවා. ඔබ අද ආදරෙන් මේ දූ දරුවෝ මේ මගේ ගෙවල් දොරවල් මට මෙච්චර වස්තු තියනවා පින්නතුනි මොන දේ ගොඩ නැගුවත් වැඩක් නැහැනේ. ඒ උතන ඔය ටික මේ කය පරිහරණය කරන්න බැරි තත්ත්වයට පත් වුණ ගමන් ඔය ටික අතහැරුණු ගමන්ම හිතන්නකො කර්මානුරූපීව බල්ලෙක් බලලෙක් වෙලා හරි ඉපදුණා කියලා. ඊට පස්සේ මේ දේවල් කිසිම අගයක් නැති තමාගේ නොවන දෙයක් බවට පත් වෙලානේ. ඊට පස්සේ අපි අභිරමණය කරන්නේ ඔය දැන් විඳින මානසික කාමයේ පිළිබඳව නෙමෙයි ඒ පැත්තට ගියපු දෙයක් ගැනනේ. බලන්න පින්නතුනේ මේකේ මොන තරම් නිස්සාර ස්වභාවයක්ද තියෙන්නේ කියලා. ඒක තමයි කාමයේ තියෙන ආදීනවේ. මේක මේ මොහොතේ ප්‍රවෘත්ති විපාකයේ ඉඳලා මතු ප්‍රතිසන්දි විපාකේ වෙනකන් කතා කරන්න පුළුවන්. ඇයි? ඔබ යම් කිසි දෙයකට කැමති වෙනවා නම් එතකොට කාමේ මානෝ සජ්ජන් සජ්ජන් අත්භාවං අබිනිබ්බත්තේති කියන ඒ ඒ ආත්ම භාවය උපදවනවා කියලා. දැන් ඔබ ඔබ මේ මානුෂික වුණ මනුෂ්‍ය ආත්ම භාව ප්‍රතිලාභය කළ නිසා ඔබට මේ ජීවිතයේ ලැබුණු දෙමව්පියෝ දරුවෝ හිතවතුන් නෑදෑයෝ හඳුනන අය ආදරය කරන අය මේ හැම කෙනෙක්ම ඔබට නැතිවීම නිසා එන දුක ඔබට විඳින්න වෙන්නේ නැද්ද? ඒ අය ඉන්නකොට ඒ අය අතහැරලා දාලා Tamanට යන්න වෙන දුක Tamanට විඳින්න නැති විඳින්න වෙන්නේ නැති වෙයිද? ඒ වගේම Tamanට ජීවත් වෙන්න අවශ්‍ය භවභෝග සම්පත් නැති වෙන නිසා දුක විඳින්න වෙන්නේ නැති වෙයිද? ඒ වගේම ඒ දේවල් තියෙනකොට Tamanට අතහැරලා දාලා යන්න වෙනකොට එන දුක විඳින්න වෙන්නේ නැති වෙයිද? විඳින්න වෙනවා. හේතුව මොකද්ද? කාමානං විපාකෝ වේදි තබ්බෝ කිව්වේ ඒකයි. කාමයන් විපාකයේ දත යුතුයි. සංකල්පයට කැමති වෙන්නේ. සංකල්පයට කැමති වුණාට වේදනාව දැනෙනවා ඔබට ජීවිතේට දුක කියන දේ ගලාගෙන එනවා. අපි දන්නේ නැහැ අපේ හිතට කැමති වුණ නිසායි මේ කාවේ කියලා. ඔබ දරුවට ආදරය කරන කොච්චර ආදරේද දරුවෙකුට ඔබ. එතකොට ඒ දරුවෙකුට ආදරය කරනවා කියලා ඔබ ආදරය කරලා තියෙන ඒ දරුවා හඳුනනවා, දරුවා දන්නවා, දරුවා විඳිනවා කියන ඔබේ සංකල්පනාවට. ඒ සංකල්පනාවට ආදරය කරන ඔබට රූපේ වෙනස් වෙනකොට දරුවා වෙනස් වෙනවා කියන සංකල්පය ආපු ගමන්ම දැන් දුක් විඳින්න පුළුවන්කම තියෙනවා නේද? ඒක තමයි කාමයේ තියෙන විපාකය කියලා කියන්නේ. ඒ ඒ තන දුක් විඳින්න පුළුවන් පරිසරය ඔබට නිර්මාණය කරලා දෙනවා. එහෙනම් කොහොමද මේක නැති කරලා දාන්නේ? කාම නිරෝධෝ වේදිතබ්බෝ. කාමයන්ගේ නිරෝධය දත යුතුයි. කොහොමද කාම නිරෝධය සිද්ධ කරන්නේ? පස්ස නිරෝධෝ. ස්පර්ශය නිරුද්ධ කරන්නට පුළුවන් නම් මේ කාමය නැති කරන්නට පුළුවන්කම තියෙනවා. පස්ස නිරෝධෝ වික්කවේ කාම නිරෝධ මහනේ ස්පර්ශ නිරෝධය කාම නිරෝධය. ස්පර්ශ නිරෝධය කියලා කිව්වේ අර ඇහැට ගැටෙන රූපය ලෝකේ තියෙනවා කියලා ගත්ත සංකල්පනාව ඔබට නැති කරන්න පුළුවන් නම් ඇහුන සද්ද එළියේ තියෙනවා කියලා ඔබ එළියට ආයතන හරහා යන බව ඔබට නැති කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි පින්නතුනි කාමය නැති කරන්න තියෙන මඟ. ඒ කියන්නේ ලස්සන රූප එළියේ තියෙනකොට, මිහිරි සද්ද එළියේ තියෙනකොට ඒ ටික තියාගෙන පින්නතුනි ඔබට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් නැතිනම් දුක නැති කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒ වගේ මේ ලස්සන රූප එළියේ තියෙනකොට ඔබ කැමැත්ත උපදවන්න නැතුව භාවනා කර කර ඉන්නවා කියනවනම් ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඔබට පුළුවන් తాවකාලිකව යට කරන්න විතරයි. හැබැයි ඔය උත්සාහය අතහැරුණු ගමන් ආයෙමතු වෙනවා. එහෙනම් ඔබට සිද්ධ වෙනවා මොකක් කරන්නද? ස්පර්ශයෙන් නැති කළා දාන්න. ස්පර්ශය නැති කළා දාන්න කියන්නේ ඇහැට පේන කම අයින් කරන්න බෑනේ අපිට. එහෙනම් මොකක්ද අයින් කරන්න කියලා කියන්නේ? ස්පර්ශ වෙන අරමුණ ලෝකේ පවතින තියෙන දෙයක් කියලා ගන්න වැරදි සහගත දෘෂ්ටියේ තියෙනවා නම් වැරදි සහගත සංකල්පනාව තියෙනවා නම් පින්නතුනේ ඔබේ සංකල්පනාව දුරු කළ යුතුයි. අනිවාර්යයෙන් මේ සංකල්පනාව ඉවත් කළ යුතුයි. ඒ සංකල්පනා ඉවත් කිරීමෙන් විතරයි ඔබට දුක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට මේ සංකල්පනාව ඉවත් කරන්න නම් ඔබ මොකද්ද කරන්නට ඕනේ? ඒ සංකල්පනාව ඉවත් කරන්නට නම් ඔබ කාම නිරෝධගාමිනී ප්‍රතිපදාව දත යුතුයි. කාම නිරෝධගාමිනී පටිපදාවේදී තබ්බා. මොනවාද කාම නිරෝධගාමිනී ප්‍රතිපදාව? අය මේ වරිවට්ටංගිකෝ මග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියනවා කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. පළවෙනියටම අපිට හම්බ වෙනවා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරනකොට අපි ආපහු කතා කරනවා මොකද්ද? දුක්ඛ දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දන්නාකම කියලා. එතකොට මේ දුක කියලා අපි කතා කරනවා ලෝකේ සංකත ධර්මතා ටික. සංකත ධර්මයේ සංකත ලක්ෂණය පිළිබඳව අපි තේරුම් ගන්න කම. එතකොට මේ සංකත ධර්මතා දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව කරන අවබෝධය මේක හරියි මට දුකයි කියලා මගේ වේදනාව ගැන දන්නවා කියන එක නෙමෙයි දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ. ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව අවබෝධ කරනවා හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දේ අවබෝධ කරගන්නවා. අන්නේ හේතු නිසා සකස් වන ධර්මය හේතු නැති වෙනකොට නැතිව යන බව අවබෝධ කරනකොට පින්තුනේ ඔබට යම් කිසි විදිහකින් ලෝකේ තිබුණා නම් කලින් දැකපේව නැවත තියෙනවා කියලා ඒ බඳු දෘෂ්ටි ඇති වෙන්නේ. ඇයි ඔබ දන්නවා? රූපය කියන එක හටගත්තේ ඇස සමග එක තමයි. ඇහැ නැති වෙනකොට රූපේ නැති වෙනවා, රූපේ නැති වෙනකොට ඇහැ නැති වෙනවා. එහෙනම් මේක අහුත්වා සම්භූතං හුත්වාන භවිසති පෙර නොවි ආපු දෙයක් ඇවිල්ලා අනාගතයට පවතින්නේ නැති දෙයක්. හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් හැටියට ඔබට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් දෙයක්. එතකොට ඔබට ඇලෙන්න රූපයක් හම්බ වෙන්නේ නැති නිසා ඇලෙන්න සද්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් හම්බ වෙන්නේ නැති නිසා තව විදිහකට කියනවා නම් පංචකාම ගුණ ටික ඔබට හම්බ වෙන්නේ නැති නිසා ඔබ කාමයෙන් මිදලා ජීවත් වෙනවා ඒ නිසා කාල වේලාව අවසාන නිසා ඔබ කල්පනා කරගන්න අපි විඳින ලෝකය අපිට නිරුද්ධ කරන්නට තියෙන නිරෝධය සාක්ෂාත් කරන්නට තියෙන පින්නතුනි මේ සිතුවිල්ල ආපසු හරවා ගැනීම තුල. එහෙම නැතිනම් සංකල්පමය වශයෙන් හදාගත්ත ලෝකය ගොඩනගන්න නැතුව ජීවත් වීම. ඒකට අපිට සිද්ධ වෙනවා ස්කන්ධයන්ගේ Nirodhaය සාක්ෂාත් කරන්නට. ඒ නිසා ස්කන්ධයන්ගේ Nirodhaය සාක්ෂාත් කොට ලබන ඒ ලෝකයෙන් මිදීම, නිර්වාණයෙන් සැනසීම කියන කාරණාව ඔබට මේ ජීවිතය තුළ සාක්ෂාත් කරන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. කරමු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු සාදු ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිල් දෙනාටත් දායකත්වයේ දැක්වූ ඔබ සෑම සිල් දෙනාටත් ඒ වගේම නිෂ්පාදන සහාය ලබා දුන් වනිදිරි සංස්ථාවේ ඒ සියලුම කාර්ය මණ්ඩලය ඇතුළු ඒ සියලුම පින්වත් පිරිසටත් මේ සියලු කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණසම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් සාදු සාදු හැම දිනාටම තිරුවන් සරණයි. සාදු සාදු සාදු. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ. Thank you. වහන්සේට දුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මේ ධර්මදේශනාවේ සංසතටයක් හෝ කැසට් පටයක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට ඔබට තෙරුවන් සරණයි